අන්දයෙන් විශේෂයෙන්ම මූලාසනයේ වැඩ වාසය කරන අප බුද්ධවතුම පූජනීය මාහිම්පාණන් වහන්සේගේ වාසල ලැබෙන්නේකවා විශේෂයෙන්ම අද කාලයේ තිබෙන බොහෝ විසුණු මහන්සයන්ගේ ගැටලුවක් තමයි අපි දන්නා හැටියට සංඝාධිපති ශාවකක් පිළිබඳව පත් වෙලාද නැත්ද කියලාත් එහෙම නැතිනම් මේ පිළිබඳව ප්‍රතිපත්ති කරගතු ආකාරය පිළිබඳව විනෝදර විස්වාස හමු වෙන්න තියෙන ඉරාවකාශ නැමැතිකම බොහෝ අපහසුතාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව දන්නා උදවිය බොහොම ඉවකම නිසා. ඒ නිසා අපි පූජෙන් අප පූජනීය මහින්පාණන් මහන්සේගෙන් බොහොම ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා. සංඝාධිපති තවත් පමණක් නෙමෙයි. අවම විශේෂයෙන් පරාජික ආපත්‍ය පිළිබඳව හෝ සංඝාධිපති ආපත්‍ය පිළිබඳව හෝ යම් කිසි සැක සංකා ආදියක් ඇති වුවොත් ඒ පිළිබඳව ඒ සැක සංකාව පිරිසිදු කර ගැනීම දක්වා ගමන් කළ යුතු වික්තු විසින් ගමන් කළ යුතු නිවැරදි ගමන් මාර්ගයේ කුමක්ද අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත කුමක්දයි කියලා අපි විස්තර කර දෙනමින් අවසාන වශයෙන් තම ගෞරවපූර්වකව ඉදා සිටිනවා. ඔන්ටින් ආපත්‍යයකට පත් වුණොතින් තමන්ට විඥානකූලව මේක විසඳා ගන්න ධර්මකුත් තත්ත්වයකුත් නැතිනම් හොඳම දේ තමයි සුදුසු විනයදරයෙක්ව පෙළඹිලා මේ ප්‍රශ්න විසඳා ගන්න එක. ඉතින් අපිට කළ තියෙනවා ලංකාවේ බොහෝ පළාත් වලින් විවිධ විද්‍යාන් වහන්සේලා ශික්ෂාකාමී දෙවිය අපි එකක් ඇතන් අවස්ථාවල විවිධ දිනේ විසඳා ගැනීම සඳහා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී පැහැදිලිවම දැනගන්නට ඕන කාරණයක් තියෙනවා. අපි ආපත්‍යයකට පත් වෙනා නම් මේක වඩා අපිට තවත් ප්‍රශ්නයක් ජීවිතය තුළ ඇත්තේ නැහැ විරුද්ධ ජීවිතය තුළ. සමහර උදවිය ඇවිල්ලා මටම ප්‍රකාශ කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අතුවල් තැනකට යන ගමන් ආවේ මට මේක මේ පැය කාමාරක් ඇතුළත නැත්නම් පැයක් ඇතුළත ඉඳලා දෙන්න පුළුවන්ද කියලා ඉස්සල්ලාම ඒගොල්ලෝ කාල සීමාව දක්වනවා. මොකද මේ ප්‍රශ්නයට විසඳා ගන්නවට වැඩි වෙන වෙන බොහෝ වැඩ කටයුතු වැඩි නිසා. නමුත් ඉතින් නියම විනය ක්‍රමය අපි වුණත් මේ විනයගෙන ගන්න යෙදුනේ පැවිදි වෙලා මුල් කාලේ අධ්‍යාපනය සම්බන්ධව අපේ කිව්වේ නැහැ එක්තර ප්‍රේමනාප බවක්. ඉතින් භාවනා මධ්‍යස්ථානයක භාවනා කරන්න ගිහිල්ලා යම් කිසි ආපත්‍යක් සම්බන්ධ ඇති එක සැකයක් දුක දුක ගිහිල්ලා විනිශ්චය කරගන්න බැරුව තමයි අපි ඒ පරගහකට උත්තරවන් සබිදාන නායක ස්වාමීන් වහන්සේ හමු වෙන්න ආවේ ඒ ඊයේ ඔය ක්‍රමය තමයි තමයි වස් සමාදන් වෙන්න දවස් දෙකක් වෙන කොහොම හරි වස් සමාදන් වෙන්න නැවත භාවනා මධ්‍යස්ථානට එනවා කියන්නේ. නමුත් ඉතින් ওই දවස් දෙක තුලම ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහුවම උසක ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. වත් සමාදන් වෙන දවසේ තවත් කරුවේ හෝ යන්න පුළුවන් කියලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අහුවම තමයි කිව්වේ. ඒ නමට ඇතිලා තියෙන ප්‍රශ්නෙට වැඩිය වෙන වෙන වැඩනේ ලොකු වෙලා තියෙන්නේ. ඇයි ඔය නමලට මෙහි කියොත් ඔය හුස්ම රැල්ල අහුවෙන්නේ නැති වෙයිද? ඔන්න වත් කළා දාලා මෙහි ඉඳලා ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් එහෙම අපිට ওই කාන්දලා බලහත්කාරයෙන් හෝ තියාගෙන තමයි ওই විනය ආදී අපිට දැනෙන්න පුළුවන්. මේ විදිහට ඇස් දෙක පෑදීමේ කියනක මම ගුරු භක්තියෙන් යුතුව ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ නිසා විනය ප්‍රශ්නයක් ඇති වුණාම මේක විසඳා ගැනීම සඳහා ගිහිල්ලා විනයදරයට පදනම් දාන්න නැතුව විනයදරයා කියන කාලයක් රැඳී සිටලා මේ ප්‍රශ්න විසඳා ගැනීම වඩා ප්‍රයෝජනයි කියන එකයි තේරෙන්නේ. මොකද කාලය හොඳට අවශ්‍යයි. ඊළඟට තමන්ගේ ප්‍රශ්නේ විනයදරයා ඉදිරියේ සම්පූර්ණයෙන්ම හෙළි කරන්න ඕන, සත්‍ය හෙළි කරන්නට ඕනේ. ගුරුවරයාගේ කැඩපතක් වෙන්නට ඕන. දැන් කණ්ණාඩියක් ඉදිරියට අපි ගිහිල්ලා කණ්ණාඩියෙන් මුහුණ බලනකොට අනේ මේ පුද්ගලයා මගත් එක්ක තරහ වෙන්නේ කියලා මෝනේ කියන කැත නොපෙන්වා හරින්නේ නැහැ. එහෙම නැත්නම් මම හොඳ පාඩමක් උගන්වන්නම්කෝ කියලා මෝන කියන ලස්සන සංගවන්නේත් නැහැ. අන්නාගේ තත්ත්වෝදේ තත්ත්ව පරිගමිත පෙන්නලා මේ මේ විදිහට ආපත්‍යයකටපත් වුණ හෝ ආපත්‍ය පිළිබඳ සැකයක් තියෙන දුක්ඛ ගුරුවරයා හෝ විනයදරයාවට ගිහිල්ලා කඩපතක් වගේ තමන්ගේ ශක්ති හෙළි කරන්න ඕන ඇත්ත නොලහ සිදුවෙච්ච දේ කියන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මොකක්ද රෝගයේ නොදැන බෙහෙත් කිරීමෙන් තිබ්බට වැඩි බරපතල තත්ත්වයක් උදාපත් වෙනවා වගේ හරියටම ප්‍රශ්නෙට පිළියම් නොකිරීම තුළ ප්‍රශ්නේ ලියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් විනයදරයා ඊට පස්සේ කරුණු පළකලා බලලා ප්‍රකාශ කරන ලබන ඒ පාරිශුද්ධිකරණය අනුගමනය කරන්න ඕනේ. ඉතින් පාරිශුද්ධ ක්‍රමයේදී මේ පටිච්චසන්න ආපත්‍යක් පටිච්චසන්න වෙලා තියෙනවා නම් පිළිසක් ආය ගහුණු දින ගණන් අනුව පිළිවෙත් කරලා ඊට පස්සේ ඊට අදාළ මානක කඩනකට පුරලා අභානය කරගන්න ඕන පිළිසුදු සංග පිළිසක් මැදෙහි ඊළඟට අවත වැහිලා නැත්නම් ඉතින් සදිනක් මානක් පුරලා ඊට පස්සේ අභානයක් කරගෙන ඒ පාරිශුද්ධිය ලබා ගන්න ඕනේ ලෞකාපත්‍යක් නම් තියෙන්නේ ගරුකාපත්‍යක් නෙවෙයි නම් ඉතින් මේ සභාවක් දෙසීම නිතර නිතරිය දෙසීම ආදී මේ කටයුතු වලින් මේ පාරිශුද්ධිය ඇති කරගන්නට ඕනේ. මේක තමයි මේ සාරාංශ වශයෙන් කියන්නේ මේ සම්බන්ධව දකේතු බොහෝ බොහෝ කරුණු තියෙනවා. ඒවා ඉතින් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වුණොත් මිසක ඉතින් දේශනා ස්වරූපයෙන් කරන්න ගියොත් මේ ඉවරයක් නැති දේශනාවක් බවට පත් වෙන නිසා ප්‍රශ්න දෙකක් අහන්න ඉස්සෙල්ලා බලනකොට හදිස්සියේ දකේතු කරුණු. එයාට ධන භෝජනය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා. ඒකෙදී භෝජනීය ස්වාමීන් වහන්සේ සෑහෙන කරුණු විස්තර කරන දෙයක්ම ඒකෙදී දක්වන්නේ දීහ ආකාරයේ ධන භෝජන පසුවති නිමන්තන ප්‍රවා විඤ්ඤාති ප්‍රවා කියලා අටකතාවේදී පැහැදිලි කරලා දක්වනවා. ධන භෝජනීය සිද්ධ වෙන්නේ නිමන්ත්‍රණයෙන් හෝ එහෙම නැත්නම් විඤ්ඤාතියෙන්. අප ඉදිරියට ඉන්නේ. ඒක දක්වනවා උපාසකෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් එකට ඉන්න තැන හෝ නැත්නම් දෙන්නෙන් ඉන්න තැන හෝ ස්වාමීන්ගේ එතනදී විශේෂයෙන් දක්වන්නේ පංච භෝජනයන් අතරින් ඕදන සත්තු කුම්මාස මත්ස්‍ය මාංශම් කියන විදිහට මේ පංච භෝජන අතරින් එකක නමක් කියලා අපේ ගෙදර බත් වළඳන් දෙන්න එහෙම නැත්නම් පිටු වළඳන් ආදී විදිහට අකප විදිහට නිමන්ත්‍රණය කරනවා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා හතර දෙනා වෙන වෙනම හෝ එන්නත් එකට හෝ ගෙදරට ගිහිල්ලා මේ දානේ පිළිඅරගෙන ගණබුව මේ ස්වාමීන් වහන්සේලාට ගණබෝධන සිල්පදයෙන් පාදිච්චාපත් සිද්ධ වෙනවා. මේක විශේෂයෙන්ම දක්වන්නේ අර වෙන වෙනම වැළඳුවක් තමක් නෑ වෙන වෙනම ගෙදරට ගියක් තමක් නෑ එකට පිළිගත්තොත් අන්න එතනදී ඒක තමයි ආන්දි වශයෙන් දක්වන්නේ එකට පිළි අරගෙන වෙන වෙනම වැළඳුවක් ආපස්සට සිද්ධ වෙනවා කියන එකයි දක්වන්නේ. ඊට පස්සේ විඤ්ඤාතියෙන් ස්වාමීන් වහන්සේලා මෙතුම තැන ඉන්න අවස්ථාවක හෝ වෙන වෙනම අවස්ථාවක හෝ උපාසකයෙකුට කියන අපිට හෙට බත් දෙන්න. එහෙම නැත්නම් අපිට හෙට පිටුවාදී දෙන්න කියලා ඉල්ලනවා. එහෙමත් නැත්නම් තනි තනියෙන් ඉන්න අවස්ථාවේදී උපාසකතුමනි මට හෙට බත් දෙන්න කියලා මේ විදිහට අකස් විදිහට ඉල්ලනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා ගෙදරට හතර දෙනා වෙන වෙනම හෝ එකට හෝ ගිහිල්ලා අර එකවර පිළිඅරගෙන වැළඳුවොත් අන්න එතනදි ඝන භෝජන සිද්ධ වෙනවා. ඊට පස්සේ අට කතාව දක්වනවා කියන නිදහස් වෙන ක්‍රමේ හතර දිනකට නිමාසනේ ලැබුණට හතර දිනක් යන්නේ නැතුව එක සාමණේර නමක් එක්කරගෙන යනවා. අන්න එතන සංඝයා හතර දිනේ පිරුණේ එතනදී පිළිඅරගෙන වැළඳුවට ආපත්‍ය වෙන්නේ නැහැ කියලා දක්වනවා. එහෙමත් නැත්නම් නිමන්ත්‍රණය ලැබපු තුන් දෙනෙක් යනවා එක්කෙනෙක් යන්නේ නැහැ. මේ අවස්ථාවේදීම වෙනත් වික්ෂුවක් පින්නපාත යන වික්ෂුවක් එනකොට උපාසකතුමාම කියලා ඒ ස්වාමීන් වහන්සේ කැඳවගෙන හතර දෙනාටම එකට බෙදෙනවා. ඒත් එතන ආපాత සිද්ධ වෙන්නේ නැහැ කියලා දක්වනවා වැළඳුවට මොකද අර නිමන්ත්‍රණය නොලගපු කෙනෙක්ගේ හතරවෙනියට ආවේ නිසා. ඊට පස්සේ දක්වනවා දිනෙක කරගෙන යනවා. ගිලන් දෙවිතුවක් නිමන්ත්‍රණය ලැබපු කෙනෙක්. එතනදී ආපත්‍ය ඒ ගිලන් දෙවිතුවට ආපත්‍ය වෙන්නේ නැහැ කියන අර අනාගතේ ගිලානස්ස කියලා කියනවනේ. ඒ නිසා ගිලන් භික්ෂුව තාපත් වෙන්නේ නැහැ කියන නමුත් අර භික්ෂුන් වහන්සේලා තාපත් වෙනවා කියනවා අර ගිලනවනක් විමර්ශනේ ලබපු කෙනෙක් ඉස්සරහින් ගිය නිසා. මේ විදිහට ඝන භෝජනයත් ඒ නිදන ආකාරයත් අර්ථ කතාවේදී පැහැදිලි කළා. අපේ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද දවසේදී සම්භ්‍යා භාගයේ සිද්ධ වෙන ප්‍රථම දේශනාව සඳහා නියමිත කාලය බොහෝ ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කාලය ඉක්මලා ගියත් තව බොහෝ කාලයක් ඉතුරු වෙලා තියෙනවා නම් මේ සඳහා කොච්චර වටිනවද කියලා අපේ ස්වාමීන් වහන්සේලාටත් පැහැදිලි වෙන හැටි හිතනවා ඇති. කොහොම නමුත් අපේ ස්වාමීන් වහන්සේලා මේ ස්ථානට වැඩම කරලා ස්වාමීන් වහන්සේලාට තියෙන විනය ගැටලු විසඳා දුන්න හරි අපූර්ව ලෙස ඉතාම විචිත්‍ර සාකච්ඡා මාලාවක් කලකින් අතින් අසන්නට ලැබිච්ච වටිනාම සාකච්ඡා මාලාවක් මේ අවස්ථාවේදී මේ සිද්ධ වන්න තියෙන්නේ. මොනතරම් වටිනා සාකච්ඡා වුණත් කාලය අපිට හරස් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වැඩමව වදාළ ඒ සාකච්ඡාව මෙහෙවූ අපේ ස්වාමීන් වහන්සේලාට අපි ස්වාමීන් වහන්සේලෝම ස්වාමීන් වහන්සේලා පුණ්‍ය ආනමෝදනා කරන්නට ඕන. ඒ අනුව අපගේ ගෞරවණීය ආරාධනය පිළිඅරගෙන මේ ස්ථානයට වැඩම ආවදාල අති පූජනීය අපේ ශාලන් වහන්සේලා අප විසින් සංසාරස් පුරා සිදු කරන ලද්දා වූ සියලු කුසල ධර්මයන් ඒ වගේම සියලු ශාලන් වහන්සේලා විසින් සිදු කරගත් වූ කුසල ධර්මයන්ගේ බලයෙන්